දැන් එහෙමනම් අපි ඉදිරියට ගමන් කරමු. දැන් ඔය කට්ටිය කවුද කියන බව Tamanටම තහවුරු කරගන්න ඕනේ. තවදුරටත්. දැන් මං ගිය සැරේ කමඨාණක් දුන්නා. ඒ කමඨාණ විතර ගිහිල්ලා වඩන්නේ කියලා. මං හිතන්නේ ඒක ආදරයෙන් ගෞරවයෙන් වඩන්න ඇති. මොකද මේ කමඨාන් වැඩිවේ නැත්තම් ප්‍රතිඵල නැහැ. ඒක ඉතින් කවුරුත් දන්නවනේ. උතනින් මම ඉදිරිපත් කළේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙහි හෙවත් නවමහා විදර්ශනා ඥානයේ පළවෙනි ඥානය දකින හැටි ගන්නුවේ. උදය වය ඥානය. උදේ වය ඥානය කියන්නේ උදේ වය දකින්නවා කියන එකයි. කුමක් පිළිබඳවද? ලෝකයේ පිළිබඳව. ලෝකයේ පිළිබඳව. ලෝකය කියන්නේ මොකද්ද? යම් තැනක දුකද එතන ලෝකයයි. දුක තියෙන්නේ කොතනද ජීවිත පැවැත්ම තුළ. ජීවිත පැවැත්ම තුළ මොනවද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙම නැත්නම් විඥාන නාම රූප. එතකොට මේ ජීවිත පැවැත්ම කිව්වත් එකයි, ලෝකය කිව්වත් එකයි, සිතක් කිව්වත් එකයි, ක්‍රියාවක් කිව්වත් එකයි. එහෙමනම් කිසියම් ක්‍රියාවකට හිත යොමු කරගෙන ඒ ක්‍රියාව මාර්ගයෙන් අපි ප්‍රායෝගිකත්වය කියන්නේ ඒකයි. ඈ පච්චත්තම් කියලා කියන්නේ. ඒ ක්‍රියාව මාර්ගයෙන් සත්‍යය දකින්න ඕනේ. මොකද්ද සත්‍යය? වේගය. සත්‍ය කිව්වත් එකයි, වේගය කිව්වත් එකයි, අනිත්‍යය කිව්වත් එකයි, උදය වය කිව්වත් එකයි. ආන්ගේ උදේ වය දකින්න තමයි මම මේ කමටහන් දුන්නේ. ඒ කමටහන වර්ණ හැටිත් මම කිව්වා හුස්මට හිත යොමු කරගෙන අවධානයෙන් යුක්තව ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසය කියන්නේ අපි කරන ක්‍රියාවක් ප්‍රස්වාසය කියන්නේ කරන ක්‍රියාවක් මේක ආරම්භය අවසානය. ආරම්භය කියන්නේ ඇති වෙනවා අවසානය කියන්නේ නැති වෙනවා. ප්‍රස්වාසයත් ආරම්භය අවසානය. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බලන්න කියලා කිව්වා. දැන් මේක කරන්න ඇති කියලා මං හිතෙනවා. එහෙම කරනකොට මං කර කිව්ව ලක්ෂණ මතුවෙන්න ඕනේ. එකපාරට මේක වේගවත් වෙලා ගිහිල්ලා අතහැරෙන්න ඕනේ. අතහැරෙන් පස්සේ අනිමිත්ත සමාධියට යනවා කියන්නේ මොකොත් නොදැනී යන ස්වභාවයකටපත් වෙනවා අතරමං වුණා වාගේ වෙනවා. ඒක ඊටාම සුළු මොහොතයි තියෙන්නේ දැනගන්නවත් බැරි තරම් ක්ෂණයයි. විදුලි කොටනකොට මාණිකයක් දකින්නවායි කියලා තියෙන්නේ. සියලුම ලෝක සංඥා නිරුද්ධ වෙලා යනවා. ලෝක සංඥා නිරුද්ධ වුණා කියන්නේ ලෝකෝත්තර තත්වයටපත් වුණා කියන එක. ආන් ඊට පස්සේ මොකද වෙන්නේ? ශූන්‍යතාවයටත් එහා නිර්වාණය තියෙනවා කියන්නේ ඒකයි. ශූන්‍යතාවයේ දකින්නකොටම සංඥා නිරුද්ධ වෙනවා. සංඥා ගොඩක් ලෝකය කියන්නේ සංඥා ගොඩක්. සංඥා නිරුද්ධ වුණා කියන්නේ ලෝකය නිරුද්ධ වෙනවා. ඒතර නිර්වාණය තියෙන්නේ ශූන්‍යතාවයටත් එහා. තේරුණා නේද? දැන් එහෙමනම් ආයසරයක් ටික වෙලාවක් අපි මේක අභ්‍යාස කරමු. දැන් සියලු දෙනාම පහසුවෙන් වාඩි වෙලා කය සැහැල්ලු කරගෙන අර අලුත් කට්ටිය ඉන්නවනම් අත උස්සන්න. අලුත් කට්ටිය අලුත් කට්ටිය මේ වැඩේ කරන්න එපා. අලුත් කට්ටිය මෛත්‍රී භාවනාව කරන්න. අලුත් කට්ටිය මේ වෙලාවේ මෛත්‍රී භාවනාව කරන්න. පරණ කට්ටියටයි මම මේ කතා කරන්නේ. පරණ කට්ටිය උදේවැය ඥානෙ වඩ아가න ටික වෙලාවක් ඉන්න. ආස්වාසේ ප්‍රස්වාසේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව හිමින් සැරේ පටන් ගන්න ටික ටික වේගවත් කරගන්නවා. ගොඩාම වේගවත් කරන්න ඕනේ සමාධිය තියයි ටක් ගාලා. අලුත් කට්ටිය මෛත්‍රී භාවනාව යෙදෙන්න. දැන් ඔබ සමාධියෙන් බැහැලා ඉන්නේ. දැන් හිමිහිට ඇස්සරින්න. දැන් මේ කමඨාන තමයි ඔය කට්ටියට තියෙන ප්‍රධානම කමඨාන. අනික් කමඨාන් ඔක්කොම අනුකමඨාන් බවට පත් වුණා. අනුකමඨාන් කියන්නේ අතහරින්න කියනවා නෙමෙයි දෙවෙනි තැනටපත් වුණා. පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් තමයි ඥාන දර්ශන විසුද්ධියට යන්නේ. ඥාන දර්ශන විසුද්ධිය ආරම්භයේ තමයි උදේවයි ඥානය. ඒක වඩනකොට නවමහා විදර්ශනා ඥානය වැඩෙනවා. ඒක නිසා මේකට පළවෙනි අංකය දාගෙන හැමදාම මේ කමඨහන වඩන්න ඕනේ. ආම්තුරුණන් කියයි හොවා කරන්න කියලා අපිට තමයි වෙලාවක් නැත්තේ. ආම්තුරු දන්නේ නැහැ අපිට තියෙන වැඩ. මම දන්නවා ඉතින් මේ කුණු ගොඩේ වැඩේ නේද තියෙන්නේ ඉතින් වෙනවනවා. ඔය කුණු ගොඩේ වැඩේ තමයි තියෙන්නේ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන්, රෑ ඉඳන් ගෙඩි වෙනකන් ඈ පඹයට කවනවා, පොවනවා, නාවනවා, පඹය පොඩි කරනවා. වෙන මොනවද තියෙන වැඩේ? හ්ම් පඹයක වැට විතරක් නේද තියන්නේ. ඒක තමයි. ඒ පඹ වැටව ඉන්න අය හරි. ඒක මම පිළිගන්න පඹ වැටව ඉන්න බව. ඉතින් ඔය උදේ ඉඳන් බෑ වෙනකන් පඹයක වැඩි. හොදනවා පිය දානවා කවනවා පොනවා බුදි කරනවා ඈ එතකොට පඹේ ගණියෙන් ඉන්න බෑ කියනකොට තවත් පඹයක් වෙලා දෙනවා කොහෙන් හරි. එතකොට පඹ පැටව. 1යි 2යි 3යි 4යි දැන් පඹ ගාලක පැටේලා. හ්ම්. ආමුදුරනේ ඉතින් අපේ දරුවා මගේ දරුවන්ගේ වැඩ නම් ඉවරයි මේ දරුවන්ගේ දරුවන්ගේ වැඩ තියෙනවනේ දැන්. දැන් තියෙන්නේ දරුවන්ගේ දරුවන්ගේ වැඩ. ඔන්න. <clears throat> ඉතින් විවේකයක් නැහැ. දැන් ඉතින් දරුවන්ගේ වැඩ කළා මද ඉතින් දරුවන්ට කියන්න අනික් වැඩ කරගන්න කියලා. මද දරුවන්ගේ වැඩ කරලා ඉවර කරගත්තාම නේද? හොඳයි. ඒ කෙසේ වෙතත් මම ඒක විවේකයේ හොයලා දෙන්නම් මේ කට්ටියට. වෙලාවක් නැහැ කියනවනේ මම හොයලා දෙන්නම්. දැන් මට අවංකව කියන්න ඔය කුණුගොඩේ වැඩේට පැය 22ක් විතර යන්න නැද්ද? ඈ පැය 22ක් ඇද්ද මදිද ඇති එහෙමනම් පැය දෙකක් දවසට පැය 24ක් තියෙනවනේ පැය දෙකක් වෙන් කරගන්න මම මේ සසර දුකෙන් අත මිදෙන්න ඕනේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ හැමදාම මේ දුක් විඳින්න බෑ මට කියලා පැය දෙකක් වෙන් කරගන්න ඒ පැය දෙකත් නිදන පැයෙන්ම ගන්න එතකොට ඉවරයිනේ නිදන පැය වලින්ම ගන්න වෙනදා අවදි වෙන්නේ පාන්දර 6ට නම් 4ට අවදි වෙන්න. පාන්දර 3 5ට අවදි වෙනවා නම් 3ට අවදි වෙන්න. කොහොමටත් වෙනදා අවදි වෙන වෙලාවෙන් පැය දෙකක් අල්ලතු අවදි වෙන්න පැය දෙකක් අල්ලතු අවදි වෙලා භාවනා කළා කියලා ඒ නිසා නම් ලෙඩක් හැදෙන්නේ නැහැ. ඒක නම් මම දන්නවා. වෙන හේතු නිසා ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා ලෙඩක් හැදෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? තියෙන ලෙඩක් තියෙනවා නම් ඒක සනීප වෙයි. තේරුණේ? එහෙනම් පැය දෙකක් කල්ලට අවදි වෙලා ඉතා ඉක්මනින් මූණකට හොදාගෙන තේ ටිකක් බීලා බුදුන් වඳින්න. හැබැයි බුදුන් වඳින්න ඕනේ අර සුපුරුදු පරිදි නෙමෙයි. <clears throat> කියවන්න එපා. කටින් කියවන්න එපා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මෙනෙහි කරන්න. බුදු ගුණ මෙනෙහි කරන්න, දහම් ගුණ මෙනෙහි කරන්න, සංඝ ගුණ මෙනෙහි කරන්න. ඒකටලා සීලය අදිෂ්ඨාන කරගන්න. සිත පිරිසිදු කර ගැනීම සඳහා මම සියලු පව් අතහරිනවා. කුසල් කරනවාය කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්න. එහෙම අදිෂ්ඨාන කරගෙන සුළු වේලාවක් මෛත්‍රී භාවනාව කරන්න මේ දහම ඔබට ලැබුණේ කොහෙන්ද කියලා ඔබ දන්නවා. පළමුවෙන්ම ඔබේ ගුරු දේවයන්න් වහන්සේ නමක් ඉන්නවා. අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් මාගේ ගුරු දේවයන්න් වහන්සේට සියලු ග්‍රහ දෝෂ අපලෝපද්‍රාදීන් දුරේ භූත වේවා නිදුක් නිරෝගීතාදී සම්පත් ලබාගෙන බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් මේ සද්ධර්මය ලෝකයට බෙදා හැරීමේ ශක්තිය ලැබේවා කියලා මට ආශිර්වාද දැන් සාදු කියලා වැඩක් නැහැ පාන්දරට මම ඒක බලාපොරොත්තු වෙනවා මාත් පාන්දර 4ට විතර අවදි වෙනවා මාත් බලාපොරොත්තු වෙනවා ඒක. මොකද මම තරමක් අසනීපයෙන් ඉන්නේ තරමක් කියන්නේ ගොඩක් අසනීපයෙන් ඉන්න කෙනෙක්. ඔයගොල්ලන්ගේ ආශිර්වාදය නිසා තමයි කොන්ද කෙලින් තියාගෙන තවමත් ඉන්නේ. නැත්තම් එහෙම මලහට පුදි. එන්න හම් වෙන්නේ ඉතින් මට ඕනේ කරන්නේ මම ජීවත් වෙන්නේ මේ අසරණ ජනතාව ගොඩ දමා ගැනීම නිසා මිසක් වෙන දෙයක් සඳහා නෙමෙයි. මට මේ ලෝකේ හොයන්න දෙයක්වත්, රැක ගන්න දෙයක්වත්, ලබා ගන්න දෙයක්වත් නැහැ. ඔබ සඳහාමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මමත් ආර්මයේ නිතරම අදිස්ථාන කරනවා මට බොහෝ කාලයක් මේ අසරණ ජනතාවට පිහිට වීම සඳහා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා. ඊළඟට ඒ විදිහට ගුරුවරයාට මෛත්‍රී කරලා මා අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න වැඩි වෙලාවක් ඕනේ ඒකට විනාඩි 5ක් ගත්තොත් හොඳටම ඇති. විතර බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ඊළඟට මෛත්‍රී සීලය ප්‍රතිෂ්ඨාන කරගන්න ඕනේ සීලානුස්සති කියලා කියන්නේ. සීලේ සද්ධාව ඒ පිළිබඳ පොඩ්ඩක් අනුස්මරණය කරන්න. ඊළඟට මෛත්‍රී භාවනාවත් කරලා සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අත්හරිනවා කියන අදිෂ්ඨාන කරගෙන නැගිටිනවා. නැගිටලා ඒ තමන්ගේ තීරණයට අනුව ජීවත් වෙනවා. එක එක්කෙනාට පොරොන්දු දෙන්න යන්න එපා. තමා විසින්ම තීරණයක් ගන්න ඕනේ. ඒ තීරණය ගන්නේ දැනගෙන අනවබෝධයෙන් නෙමෙයි අවබෝධයෙන්. අකමැත්තෙන් නෙමෙයි කැමැත්තෙන්. කවුරුවක් කිව්ව නිසා නෙමෙයි තමා විසින්මයි. පාප කර්මය, කුසල කර්මය. පාප කර්මය නිසා පිරිහෙනවා, කුසල කර්මය නිසා දියුණු වෙනවා. මේවා දකින්න පුළුවන් දේවල්. එහෙම දැකගෙන අදිෂ්ඨානයක් අරගෙන සියලු පව් කල යුතුයි, කුසල කළ යුතුයි කියන තීරණයෙන් සිංහ පැටව ටිකක් වාගේ නැගිටිනවා. නැගිටලා ඒ තීරණයට අනුව ජීවත් වෙනවා. ඒතර කුසල් තමයි අපි වඩන කමටහන්. දැන් ඉතින් කුසල් කරන්න. ඉස්සල්ලාම ධාන වලට යන්න, සමාධියට යන්න, සමත භාවනාවෙන් සමාධියට ගිහිල්ලා කෙලෙස් දවන්න. පංච නීවරණ දවන්න. මම උගන්ලා තියෙනවා පංච නීවරණ දවන හැටි. ඒවා තමයි කුසල් කියලා කියන්නේ. පළවෙනි වරට, දෙවෙනි වරට, තුන්වෙනි වරට, හතරවෙනි වරටත් දවනවා. එතකොට පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තණ්හාව මැඩ පවතිනවා. ඒවා යට යනවා. දුර්වල වෙනවා. මර්ධනය වෙනවා. තේරුණේ? ඊට පස්සේ සමාධි සෝයෙන් සුවපත් වෙලා හතරවෙනි ධානයට ගිහිල්ලා අදිෂ්ඨානයක් ගන්න හතරවෙනි ධානයට වෙලාවක් දෙන්න. දැන් මේ ඔයගොල්ලන්ටම තේරෙනවා දැන් කොච්චර වෙලාවක් දුන්නා මැද්ද කියලා. විනාඩි 15ක් හරි 20ක් හරි 25ක් හරි Taman කැමති වෙලාවක් දෙන එකයි තියෙන්නේ. හතරවෙනි ධානයට ගිහිල්ලා අදිෂ්ඨාන කරනවා හතරවෙනි ධානයේ විනාඩි 15ක් හරි 17ක් හරි පවතිවා කියලා. 10ක් හරි ඒක තමන් තීරණය කරන්න ඕනේ. ඒ අදිෂ්ඨාන කරගෙන සමාධිසිත උපේක්ෂකව පවතිනවා ඉහළට නැගී පවතිනවා හතරවෙනි ධානය කියලා මතක් කර කර ඉන්නවා. හරියට අර විනාඩි 15 ඉවර වෙනකොට ධානය බහිනවා සමාධිය බහිනවා. ඊට පස්සේ මතක් කළාට වැඩක් නැහැ. Tamanටම තේරෙනවා සමාධිය බැහැලා ගිය බව. ඊට පස්සේ නැගිටලා සක්මන් භාවනා කරන්න පොඩ්ඩක් හරි. අටි දෙකක් තුනක් වුණත් කමන්නේ. ඒක අර හිතසක් තියෙනවට මම මේ කිව්වේ. පාන්දරට ගෙවල් වල කාමරවල කරන්න බෑ මේක. ඒ වුණාට අටි දෙකක් තුනක් හරි සක්මන් භාවනාව කරන්න. ඊළඟට සෝවාන් ඵලයේ සම්මාදී වා කියලා. කොහෙන් හරි වාඩි වෙලා ඇඳ දෙක පියාගෙන සෝවාන් ඵලයට සමාදීවා කියලා අතිස්ථාන කරගන්න. එක වතාවක් අතිස්ථාන කරගෙන හුස්මට හිත යොමු කරගෙන ආස්වාසය ප්‍රස්වාසය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බල බල ඉන්න. දැන් මේක වේගවත් කරන්න ඕනේ නෑ. කට්ටිය දැන් ඵලයට ගිහිල්ලා ඇති කියලා මං හිතනවා. නොගිහින් තියෙන විදියක් නෑ. ඵලයට ගිහින් තියෙනවා නම් අමුතුවෙන් වේගවත් කරන්න ඕනේ නෑ. ඔහේ නිකන් බල බල ඉන්නකොට උද්‍යාවේ ඥානය තුළම සමාධිගත වෙයි. තේරුණේ? අන්න සමාධි, අන්න ප්‍රඥා. මොකද්ද ප්‍රඥාව? උදේවය දකිනවා. සමාධිය තුළින් නේද දකින්නේ? ආන් ඒකයි සමාධි ප්‍රඥා කියලා කියන්නේ. සමාධියෙන් ප්‍රඥාවට යනවා. ඒක හැමදාම කරන්න ඕනේ හැබැයි. හිතා ඉක්මනින් මේ වැඩේ ඉවරයක් කරගන්න නම් හැමදාම කරන්න ඕනේ. සෝවාන් ඵලයට අවුරුදු 50කින් නොගියත් සෝවාන් ඵලේ නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. නමුත් අපිට ඕන කරන්නේ සෝවාන් ඵලයට යනවට වඩා උද්‍යව්‍ය ඥානෙ වඩා ගන්න ඕන කරලා තියෙන්නේ. තේරුණේ? එහෙනම් ඕකට අවුරුදු 10කින් 15කින් නොගියත් ඕන දවසට යන්න පුළුවන්. මෙතනින් බලාපොරොත්තු වෙන්න ඕනේ මහා ප්‍රඥාව වඩා ගන්න. උද්‍යව්‍ය ඥානෙ වඩන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. තේරුණේ? සෝවාන් ඵලයේ අදිෂ්ඨාන කරන්නේ නැතුව උද්‍යව්‍ය ඥානෙ වඩන්න පටන් ගත්තත් ඒ සමාධියට යනවා. හැබැයි ටිකක් වෙලා යනවා. විනාඩි 10ක් 15ක් විතර යයි. වඩා හොඳයි ඒක. වෙලාව යනවා නම් වැඩි හරියක් වැඩිනවනේ උදේවේ නේද? උදේ වයි වැඩිපුර වැඩිනවා. ඉතින් මේ ටික හැමදාම කරන්න ඕනේ. ඔය කට්ටියට කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. ලෙඩක් හැදෙන්නේ නැහැ. කියන්නේ මේ නිසා ලෙඩක් හැදෙන්නේ නැහැ. කරදරයක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මම මෙහෙම කියන්නෙත් නැහැ. එහෙම වෙන්නේ නැති බව මම දන්නවා. මම කරලා තියෙනවා. ඔවා කරන්න පුළුවන්. කළ හැකි. කළ යුතුයි. කළ හැකි බව දන්න නිසාම මම කියන්නේ කළ හැකි කියලා. කවදාවත් ඔය කට්ටියට කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් මම දන්නවා. එහෙම කරදරයක් සිද්ධ වෙනවා නම් කවදාවත් මම වා කරන්නේ කියලා කියන්නෙත් නැහැ. ඉතින් ওই ටික කරන්න. පය දෙක නෑන්නේ. ඊට පස්සේ දෛනික ජීවිතේ වැඩ පටන් ගන්න. ඉතුරු කමටහන් ඉතුරු කමටහන් වලට මේකයි කරන්නේ. එක කමටහනක් ගන්න ආද මොකද්ද ගන්නේ? හරි. අද සද්දා භාවනා කරන්න ඕනේ. ඉතින් හැම ක්‍රියාවක් ළඟදීම වැඩ කටයුතු කරන ගමන් වැසිකිළියට ගියත්, නාන්න ගියත්, කෑම ටික ගන්න ගියත්, උයන්න ගියත්, ගියක් අතු ගන්න ගියත් හිතන්න මොකටද මම මේවා කරන්නේ? කොච්චර කොලක් ඉවරයක් නැහැ. මම මේ ගේ අතු ගාලා හරි කෙලවරන්න නැතුව. කොච්චර අතු ගෑවත් කුණු ගෑවෙනවා. මම ආයාසයක් කරන් මේ අතු ගන්න. අනායාසයෙන්ම කුණු ගෑවෙනවා. මොකද මේකට හේතුව? මොකවන්නේ මේ? මේ ලෝකය කියන්නේ අසත් ධර්මයක්. පිරිසිදු බව කියන්නේ සත්. අපිරිසිදු බව අසත්. ලෝකයේ ප්‍රകൃති අසත්. පිරිසිදු භාවය කියන්නේ විකෘතියක් පමණයි. මං කොච්චර විකෘති කළත් වැඩක් වෙන්නේ අසත් භාවයට යනවා. අන් ලෝකේ අසත්. කරදර කෙලවරක් නැහැ. ඈ මම කොච්චරවත් මහන්සි වෙනවා කරදර වලින් අයින් වෙන්න. අයින් වෙනවා ටිකක් හරි. ආයෙත් අනායාසයෙන්ම කරදර ඇති වෙනවා. මොකද මේ? කරදර කියන්නේ දුකක්. කරදර කියන්නේ. ලෝකයේ දුකයි ඒක නිසා කොච්චර අපි කරදර වලින් නිදහස් වෙන්න හැදිවත් කරදර කරා ඇදගෙන යනවා. ආයාසයක් ඕනේ ප්‍රශ්න කෙලවරක් නැහැ. ඈ අසහනය. මේ මේ ලෝකේ හැටි මේ. තැවීම. පසු තැවීම. මේ ලෝකේ හැටි ඒවා දකින්න. බඩගිනි හැදෙනවා. කොච්චර මේකට කන්න දෙන්නේ නැහැ. කොහොම ඉවරයක් නැහැ. කෑම ටික ගන්න හදනකොට අහන්න ඔබ මොකටද කන්න හදන්නේ? නොකා හිටපන්. බෑ නොකා ඉන්න බෑ. මොකද බැරි Tamanගෙන්ම අහගන්න. මේකේ බඩගින්නක් තියෙනවා. මහා ගින්දරක්, භයානක ලෙඩක්, මාරාන්තික ලෙඩක්. මේකට කෑම දාන්න ඕනේ නැත්තම් හරි දුකක් මට. ඈ. ඒක තමයි ප්‍රകൃතිය. ඉතින් අහන්න නිකමට විහිළුවට වාගේ අහන්න ඔබ දැන් කොච්චර කෑම දාලා ඇද්ද? දැන් සමීපද කියලා අහන්නකො. බේත් හදන්න කියලානේ දාවේ ගෙදරට ගෙදර අයට. ඒත් හදලා දාවේ. බේත් හදලා තියලා දාවේ. ඒත් හදන්න කියලාද? හදන්න කියලා. <laughs> ඉතින් කොච්චර දැන් ඔයාලට බේත් දීලා ඇද්ද? දැන් කඳු ගණන් කාලය ඇති නේද? තනිපද? නෑ නේද? මහන්සි වෙලා කොහොම හරි බඩගින්න නැති කරගන්න මෙන්න ඉපා කියද්දි අනායාසයෙන් ආයෙත් බඩගින්නට යනවා. ආය ආයාසයක් අරගෙන මේක නැති කරගන්න. ඕන් ආයෙත් යනවා අනායාසයෙන්. අන්න ඒ වගේ නිකන්ද. ඒතකොට මේවා නිකන් කණ්ඩායමින් හම්බ වෙන්නේ සල්ලි හම්බ කරන්න ඕනේ, වෙහෙස මහන්සි වෙන්න ඕනේ, ඩකී ආරක්ෂා කරන්න ඕනේ, මොන කරදරයක්ද මන් දන්නේ. උදේ පාන්දර යනවා, හවසට ගෙදර එනවා, යලි යනවා, යනවා එනවා, යනවා එනවා. එන්නේ පාංකඩයක්, පාංකඩ දෙකක් වෙලා. <laughs> පින්නතනේ ඇත්ත වශයෙන් දුක නම් දැක්ක හැකි මේකේ පොඩ්ඩක් හිතන එක විතරයි තියෙන්නේ. සතියෙන් ජීවත් වෙන්න ඕන. ඒතර ඉවරයි නෑ. අන්න එතකොට සද්ධාව ඇති වෙනවා. නිර්වාණයට පහදිනවා. සද්ධා භාවනා කියන්නේ ඒකයි. දුක දකින්න දකින්න නිර්වාණයට පහදිනවා. එතන ඉඳන් මොකද කරන්නේ? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්ත හැම දෙයක්ම කරනවා. කෑමක් කෑවා, ඇඳුමක් ඇඳලා, ලියක් දුරක් හැදුවා, සල්ලි හම්බ කළා. අවශ්‍ය ප්‍රමාණය විතරයි. ඊට වඩා ඕනේ අවශ්‍යතාවය නම් නතර වෙනවා ලද දෙයින් සතුට වෙයි සංලෞක වෙයි අප්පගිච්ඡෝ වෙයි අප්පගබ්බෝ වෙයි සංලෞක වුත්ති වෙයි සුබරෝ වෙයි ඔය ඔක්කොම හම්බ වෙයි ඔයවත් ඵල තමයි තව ඵල ගොඩාක් තියෙනවා කියන්න දෙන්නම් වෙලාවක අල්ලගෙන හොන්ත ඵල ටිකක් ලබන්න කර්මීය සූත්‍රය අරගෙන දෙන්න නියම දේශනාව මම ලබාගෙන තියෙන ඵල දැක ගන්න. ඒ කර්මීය සූත්‍රයේ තියෙන ඵල තමයි. සක්කෝ උජෝච සෝජෝච සුවචෝචස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුබලෝච අප්පකිච්චෝ අප්පගබ්බෝ කුලේසු අනුවිද්දෝ ඈ මේ තියෙන්නේ පළ දැන් වෙලාවක් නැහැ මම වෙලාව කියලා දෙන්නම් තව පළ ගැන එතකොට සද්දා භාවනාව එක දවසක් කරන්නකො සතියකට හරයක් කරලා ඊළඟට සීල භාවනාව අනිත් දවසේ අද සීල භාවනාව කරන්න ඕනේ ඉතින් හැම ක්‍රියාවක් ළඟදීම යමක් කරන්නටත් කලින් 17ක් තබා දෙපැත්තවත් බැලිය යුතුලු කොහොමද කියන්නේ. මොකද්ද දෙපැත්ත? තමාගෙන බලන්න ඕනේ අනුන්ගෙන බලන්න ඕනේ. Tamanටත් අහිතවත් අනුන්ටත් අහිතවත් කිසිම දෙයක් කරන්න එපා. හිතන්න එපා කියන්න එපා. එච්චරයි ඕන සීලය. ඔයිට වඩා සීලයක් නෑ මේ ලෝකේ. ඉතින් හැම තැනම පොඩ්ඩක් නවතින්න නැවතිලා බලන්න. එච්චරයි. ඊළඟට සීල භාවනාවේ තවත් කොටසක් තියෙනවා හැමදාම කරන්න ඕන එකක්. හැමදාම නිින්දට යනකොට එකපාරට නිින්ද යන්නේ නැහැ. කාට වුණත් පොඩ්ඩක් අපි මොනවා හරි කල්පනා කරනවා. අනම්මනම් කල්පනා කරන්න එපා. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කරන්න. තමා දෙස සුපරික්ෂාකාරී බැල්මක් හෙලන්න. තමා අද උදේ උදේ ඉඳන් මේ වෙනකන් ජීවත් වුණේ කොහොමද? අකුසල භූමිය කොච්චර වෙලා හිටියද? කුසල භූමිය කොච්චර වෙලා හිටියද? අන්නේ දෙපැත්තම දකින්න ඕනේ. දකින්න අමාරුම පැත්ත තමයි අකුසල භූමිය. මොකද ආත්ම දිට්ඨියෙන් වැහිලානේ අපි තවම ඉන්නේ. ආත්ම දිට්ඨියෙන් කරන්නේ උඹ හොඳයි, උඹ හොඳයි, උඹ හොඳයි. උඹේ කිසි වැරද්දක් නැහැ. උඹේ પરම්පරාවම හොඳයි. પરම්පරාවේ කිසිවක් වැරද්දක් කරන්නේ. ඉතින් කවුරු හරි වැරද්දක් පෙන්නුව බැනුම් අහන්න වෙනවා සෑහෙන. වැරදි අපි අපි කොහෙද වැරදි කරන්නේ? අපි પરම්පරාව එක එක්කත් වැරද්දක් කරලා නැහැ මං කවදාවත් පවක් කරලා නැහැ පව කරන්නේත් නැහැ කරුණක් නැහැ රහතන් වහන්සේ කෙනෙකුටවත් කියන්න බැරි කිහෙම් මලක් මේ කියන්නේ අඟුලිමාල හාමුදුරුවන්ගෙන් අහන්නකො පව කරලා නැද්ද කියලා ඕන්නේ බුදුහාමුදුරුවන්ගෙන් අහන්නකො බුදු වෙන්නේ ඉස්සෙල්ලා පව කරලා නැද්ද කියලා කරලා තියෙනවා වියයි ඉතින් අපේ සමහර උපාසකම් අනේ අපි නම් කවදාවත් පවක් කරලත් නැහැ කරන්නේ නැහැ <laughs> නෙමෙයි ආත්ම ප්‍රත්‍යවේක්ෂණය බොහොම ගැඹුරු මාතෘකාවක් මේක ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ. තමා දෙස සුපරීක්ෂාකාරී බැල්මක් කියලාට ඕනේ. නිතරම ආත්ම දිට්ඨියෙන් කරන්නේ අපේ වැරදි හංගනේක. හංගන්න දෙන්න එපා එළියට ඇදලා ගන්න. වැරද්ද දකින්න, වැරද්ද පිළිගන්න, වැරද්දෙන් නිදහස් වෙන්න. හොඳ පැත්ත බලන්න, කුසල භූමිය බලන්න, අකුසල භූමිය බලන්න. දැන් බලන්න මට මොකද වුනේ? අකුසල භූමියේදී මොකද වුනේ මට? කුසල භූමියේදී මට මොනවද ලැබුණේ කියලා බලන්න. ආන් එතකොට Tamanට පැහැදිලිව පේන්න පටන් ගනී අකුසල භූමියේදී අසුකල භූමිය කියන්නේ අසත් ධර්මයේ තුලදී ලෝභ දෝෂ මෝහ තුලදී දැවුනා තැවුනා පිරිහුණා හැඬුවා ශෝක වුණා අසහනයටපත් වුණා කුසල භූමිය තුලදී කරුණාව මෛත්‍රිය ශ්‍රද්ධාව ප්‍රඥාව ඇති වෙන වෙලාවේදී සැනසීම සතුට සහනය ලැබුණා දැන් Taman කැමති තීරණයක් අරගෙන නිදා ගන්න හැබැයි සදහැවතෙක් නිසා ගන්න තීරණය තුල මේකක් තියෙනවා. සිත පිරිසිදු කර ගැනීම සඳහා නිවන් දැකීම සඳහා දිව්‍ය ලෝකයන්ට නෙමෙයි නිවන් දැකීම සඳහා සියලු පවහල යුතුයි කුසල් කළ යුතුයි කියන තීරණය අරගෙන නිදා ගන්න. ඔකට සල්ලි යන්නේ නැහැ, වෙලාවක් යන්නේ නැහැ, කාලය යන්නේත් නැහැ, නිින්ද යනකම් හිතේ තායින්න. ඊළඟට උදේ අවදි වෙනකොටත් මේ ටිකම කරන්නේ ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කරන්න. මං ඊයේ ඊයේ දවසේ ජීවත් වුණේ කොහොමද කියලා හිතන්න. එතන මේ විදිහටම තීරණයක් කරගෙන නැගිටින්න. සිංහ පැටව ටිකක් වගේ නැගිටින්න. සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් ඵල හේතුයි කුසල් කර හේතුයි. ඒ තීරණයට අනුව ජීවත් වෙන්න. Taman ගත්ත තීරණයක් කැමැත්තෙන්ම ඒ තීරණය ආරක්ෂා කරනවා නේද? Taman ගත්ත තීරණයක් දෙයයන් ආශිර්වාද කරන්න දෙන්නේ නැහැ නේද? දෙන්නේ නැහැ නේද? ඒක තමයි. අනේ මේ තීරණයක් ගන්න ඕක කොහොම හරි. මම දෛනන්තව උදව් කරන්නම්. මොකද්ද? සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි. හැබැයි ඔබ මතක තියාගන්න මේ තීරණේ ගත්තට මොකද ඔබ තව රහත් වෙලා නැති නිසා කලාතුරකින් පව් කරනවා. හැබැයි ඒ හැම පාප කර්මයක් ළඟම ලැජ්ජාවටපත් වෙනවා. බයකුත් තියනවා මේ තීරණය කළේ කියලා. ලැජ්ජා බය කියන්නේ ඕකයි. මේ ලැජ්ජා බය ටික තියෙන නිසා වහක් කලාතුරකින් කැඩුනා වහාම අන්දි කරගන්නවා කිසි කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. මේ තීරණය අරගෙන මේ පුද්ගලයා ඉදිරියටම යනකොට එන්නේ එන්නේ නරක වෙයිද හොඳ වෙයිද? දැන් මේ ගමන නවත්තන්න කවටවත් පුළුවන්. බැ. ඔන්නව මතක තියාගන්න. ඉතින් සමහර මට කියනවා හා ඉතින් අපිත් එහෙම තමයි ඉතින්. අපි පව් කරනවා කරන්නේ නැහැ කියලා හිතා ගන්නවා ආයෙ කරනවා ආයෙ කරන්නේ නැහැ කියලා හිතා ගන්නවා. එහෙම නෙමෙයි. ඒකට වඩා විශාල වෙනසක් මෙතන තියෙනවා. තේරුණා නේද? මෙතන ලොකු ගැඹුරක් තියෙනවා ඊට වඩා. එහෙනම් කවුරුත් ඔය ටික තමයි. එන්නේ මෙතන මේ පව කරන්නේ නැහැ කියලා හිතාගත්තට බෑ. මෙයා මේ පාරේ ගමන් කරන්න ඕනේ. තේරුණා නේද? ගමන් කරනකොට මෙයාට විශාල සාන්තියක්, සැනසීමක්, සතුටක් එන්න එන්න හොඳ බවක් දැනෙනවා. ඒක නිසා අර පව කිරීම එන්න එන්න එන්න එන්න අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නැති වෙලාම යනවා. අන්න සබ්බපාව පහිනස්ස වෙන්නේ යන් මේකයි. රහතන් වහන්සේ. ඒතර පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල් දහම් වඩ아가න යන්න යන්න එන්න එන්න හොඳ ජීවිතයක් උදා වෙයි. සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනවා කියන්නේ රහත් වෙනවා කියන එකයි. අනික නිවැරදි පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ රහත් වෙනවා කියන එක. හ්ම් එතකොට ඔබ බබලෙන්න පටන් ගනී. තේරුණා නේද? පිළිගෙන තම වරද කරගන්නේ නම් නිවරද පිරියෙන පුන් සඳ වගේ ඔබ බැබලේවි හැම සඳ කවියක් කියන්න හිතුණා. කවන්නේ නේද? නිදිමත යන්නත් එක්ක. එතකොට ඔබ පූර්ණ චන්ද්‍රයා වගේ බබලෙන්න පටන් ගන්නේ. අන්න ඒක තමයි අරිය කන්ත සීලය කියලා කියන්නේ. ආර්ය පුද්ගලයෝ බබලෙන්නේ යමකින්ද? ඒ ආර්ය කන්ත සීලයයි. හ්ම්. එතකොට සීල භාවනාවට දවසක් වෙන් කරගන්න. දවසක් නියර නිදා ගන්න යනකොට නම් හැමදාම මේක කරන්න ඕනේ. ඒක ඉතින් හැමදාම පුළුවන් නේ කරන්න. ඊළඟට පිළිකුල් භාවනාව, මෛත්‍රී භාවනාව. ඒවටත් දවසක් දා ගන්න ඕනේ. ওই කට්ටියට පුළුවන් නම් හැබැයි අවංකවම මේවා කරන්න ඕනේ. නැත්තම් මේ වැස්සේ දෙමීගෙන ඔක්කොම කරගෙන එන්න ඕනේ නෑ නේද? මෙන්න මෙහෙම කරන්න. ওই කට්ටිය මාස දෙකක් තුනක් යනකොට ආනාපාන සතියට වඩා පහසුවෙන් සමාධිගත වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. මොකන්ද පිළිකුල් භාවනාව සහ මෛත්‍රී භාවනාව. පිළිකුල් භාවනාවෙන් කාමච්ඡන්දය යට යනවා. මෛත්‍රී භාවනාවෙන් ව්‍යාපාදය යට යනවා. කෙලින්ම පටන් ගන්නවා. මාස දෙකක් තුනක් ගිහිල්ලා හොඳට මේ ධානය ටික ශක්තිමත් වුණාට පස්සේ කෙලින්ම පිළිකුල් භාවනාව පටන් ගන්නවා. පිළිකුල් භාවනාවෙන් මෛත්‍රී භාවනාවට යනවා. එතනින් කෙලින්ම තුන්වෙනි ධානය තත්වයටපත් වෙනවා. Tamanටම තේරෙනවා. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද හොඳටම යට ගිහින් තියෙන බව තේරෙනවා. තුන්වෙනි ධානය කියලා අදිෂ්ඨාන කරපුවාම තුන්වෙනි ධාන තත්ත්වයට සමාදිනවා. එතනින් හතරවෙනි ධානයට යනවා ගිහිල්ලා තමන් කැමති වෙලාවක් ඉඳලා ඒකෙන් බැහැලා ඉතුරු ටික කරනවා. ඒ තත්ත්වයට ආවයන් පස්සේ පිළිකුල් භාවනාව, මෛත්‍රී භාවනාව හැමදාම කරනකොට ඊටා වේගයෙන් නිර්වාණය කරා යදගෙන යයි. මම දන්නේ. ආය නවත්තන්න බෑ කාටවත්. බොහොම බලවත් දෙයක් ඒක. ඒතර හැමදාම පිළිකුල් භාවනාවයි, මෛත්‍රී භාවනාවයි සිද්ධ වෙනවා. අර පැය දෙක ඇතුළත පුළුවන් ඒක කරන්න. ඊළඟට පංච උපාදානස්කන්ධය දවසක් වෙන් කර ගන්නවා හැම ක්‍රියාවක් ළඟම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය හැම ක්‍රියාවක් තුළම මොකද තියෙනවනේ මේ විදිහට පංච උපාදානස්කන්ධය දකිනවා. එතකොට පැහැදිලිව පෙනේ මෙතන පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් හැර මොකෙක්වත් නැහැ. කිසිවක් නැත කිසිවෙක් නැත. අන්න මමත් ඔය කඩාගෙන වැටෙනවා. දෙදුරුම් කාව යනවා. ඊට පස්සේ බලනවා අජ්ජත්තං වා කායේ කායන පස්සේ බහිද්ධා වා කායේ කායන පස්සේ. ඔතන තියෙන්නේ සිතක්. මෙතනත් හිතක්. ඔතන තියෙන එකමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන එකමයි ඔතන තියෙන්නේ. ඔතනත් රූපේ මෙතනත් රූපේ ඔතනත් වේදනාව මෙතනත් වේදනාව ඔතන සංඥා මෙතනත් සංඥාව ඔතනත් විඥානේ මෙතනත් විඥානේ එහෙමනම් දැන් පංච උපාදානස්කන්ධයේ පැවැත්මක් කියලා අපි දෙන්නේ නැහැ. අන්න. ඊට පස්සේ බලනවා. තව මේ ගස්ගල් පර්වත වල කෑ ගහන එවුන් ඉන්නවනේ. ඒක තමයි හිතකින් නෑ කෑ ගහන්නේ නේද? එතනත් හිතක්. එතන තියෙන්නේත් මේකම නෑ. හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඈ පිහාට තියෙන්න පුළුවන්. ඕකට මට පිහාට නැති වුණාට. ඈ කකුල් හතරක් තියෙනවා. මට කකුල් හතරක් නැති වුණා. ඒ වෙනම කතාවක්. ඈ එතන තියෙන්නේ මේකමයි බලපෑම. එතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙතනත් ඒක තියෙන්නේ. එතනයි මෙතනයි මෙතනයි තුන් දිනක් නෑ එකෙක්වත් නෑ පංච උපාදානස්කන්ධයාගේ පැවැත්ම පමණයි. අන්න මෙතන මමෙක් නෑ, උතන පුද්ගලයෙක් නෑ, එතන සතෙක් නෑ කියලා පැහැදිලිවම අවබෝධ වෙනවා. පින්නතුනේ පැහැදිලිවම අවබෝධ වෙනවා. සතේ මමෙක් නෑ කියලා කිව්වට වැඩක් නෑ. අවබෝධ වෙන්න ඕනේ. මමෙක් නෑ, මමෙක් නෑ කියලා කියනවා. කියලා වැඩක් නෑ ඒවා. මේ මේ කමඨහන් වලින් අවබෝධ වෙන්න ඕනේ. ආන් ඊතර මමත්වේ කඩාගෙන වැටේ. සත්පුද්ගල සංඥාව දෙදරුම් කාලයයි. ඒ දර්ශනයේ මේ ලෝක මේ මේ ශාලාව දිහා බලන්නකෝ. මේ ශාලාවේ මන්න එකක් එක්කක් පේන්නේ මොකෙක්වත් නැහැ. හැබැයි අර දර්ශනයෙන් බලන්න ඕනේ. මේ මෝඩ ඇහෙන්නම් බලලා වැඩක් නෑ. තේරුණා නේද? ආ මේ භාවනාව කරන දවසක් ඊළඟ විඥාන නාම රූප ඒකටත් දවසක් දා ගන්නවා හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප හැම තැනම බලනවා ඊළඟට හේතුඵල හේතුඵල කියලා කියන්නේ අපි ලබන ඵල හයක් මම පෙන්වන්නේ ඇස කන දිව නාසය කය මන වලින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ලබනවා මේවා ලබන ඵල හේතුව හිත හිත හේතුවයි රූපේ ලැබීම ඵලයයි හිත හේතුවයි. රූපේ ලැබීම ඵලය. ඉතින් රූපේ ලැබීම ඵලය කියන්න ඕනේ අපි ලබන බව දන්නව නේද? රූප, ශබ්ද, ගන්ධ, රස. ඉතින් මේ හැම දැනීම හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලබනවා. හිත හේතුවයි. හිත හේතුවයි, හිත හේතුවයි, හිත හේතුවයි, හිත හේතුවයි, හිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි නම් ඔය ලබන්නා වූ ඵලත් හැම ඵලයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ඇතුලේ වැදෙන්න පටන් ගන්නවා. තේරුණා නේද? අර දුන්න දේත් පැටි ඔක්කොම වැඩ කරනවා. මේක බොනකොට. ඒවා දොස්තර මාත්‍ය දන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට. අන්න එතකොට ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් මනෙන් කොහෙන් ආවත් මොනවද මේ එන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි මිසක් වෙන දෙයක් එන්නේ නැහැ. එහෙමනම් මේ කිසිම ඵලයකට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. ඇති වෙනකොටම නැති වෙනවා. දුකක් නම් ගත යුතු දෙයක් නෙමෙයි. අනිත්‍ය නම් ගත හැකි නෑ. තමා කියන දේ අහන්නේ නෑ. අනාත්මයි. ඔන්න එතකොට පැහැදිලිව පේන්න පටන් ගන්නවා හැම මොහොතකම අපි ත්‍රිලක්ෂණය තුල ජීවත් වෙන බව. අන්න ත්‍රිලක්ෂණය දකින්නවා කියන්නේ ඒකයි. අන්න ඒක දැක්කට පස්සේ තණ්හාව දෙදරුම් කාලයයි. අනිත්‍ය නම් ගත හැකි නෑ, දුක නම් ගත යුතු නෑ, අනාත්මයි නම් මගේ කියලා ගන්න පුළුවන් කමක් නෑ. මේක අසාර ධර්මයක්. තේරුණා නේද? ලෝකයන සාරය ලෝකෙන් නිතර සාරය සිතනුව දිවාරය කියමි දම්ගුණ අලංකාරය මම මේ දම්ගුණ අලංකාරය කියන්නේ අසත් ධර්මයාගේ අලංකාරය <laughs> ඈ ඉතින් ඔයගොල්ලෝ හිතන්න හිතනුව දිවාරය කියන්න නෙමෙයි හිතන්න ගෙදර ගිහිල්ලා ඈ හිතන්න හිතන්න චින්තනය චින්තනය එතනින් දර්ශනයට යන්න ඉතින් ওই විදිහට කමටහන් වඩනවා අනිත්‍ය. ඈ දවසක් ගන්නවා අනිත්‍ය බලන්න. අනිත්‍ය නම් නොබැලුවක් කමන්නේ. ඔයගොල්ලෝ දැන් නිත්‍යයි කියලා කිසිම දෙයක් දකින්නේ නැහැ. හැමෝම අමුතුවෙන් දකින්න ඕනේ අනිත්‍ය දර්ශනය තුලමයි ජීවත් වෙන්නේ. ආන් ඒක තමයි සම්මා දිට්ඨියෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් හරි නේද? දැන් එතකොට අපිට කාලයාගේ ප්‍රශ්නයක් නැහැ. කාලයාගේ යෑමෙන් අපිට ඉතින් යන්න සිද්ධ වෙයි. කාලෝ ගසති භූතානේ කියනවනේ. කාලයේ විසින් භූතයෝ කනවලු. කවුද භූතයෝ? භූතයෝ තමයි අපි. වෙයි ඉන්නේ භූතයෝ, හතර මහා භූතයෝ. <laughs> අපෝ කාට දාන්නේ කවුද? කාලේ කාලේ. කාලෝ ගසති භූතානේ. ගසති කියන්නේ විනාශ කරනවා, කනවා. දැන් කාලය කාලය අපව කණ්ඩ ඉස්සරලා අපි මොකද කරන්න ඕනේ කාලේ කණ්ඩ ඕනේ එතකොට කණ්ඩාම් වෙන්නේ ඇවුට අපව තේරුණා නේද? කාලේ අපව කන්නේ ඉස්සර අප විසින් කාලේ කන්න ඕනේ. කාලේ කනවා කියලා කියන්නේ මේ කාලයේ ප්‍රයෝජනෙට අරගෙන යථාර්ථයේ දකින්න ලෝකයෙන් ඉවත් වෙලා යන්න. ලෝකේ හොඳ නැත්නම් ලෝකේ හදන්න ඔයගොල්ලන්ට බෑ අනේකයි තියෙන්නේ. එහෙනම් කාලයෙන් වැඩ ගන්න හොඳේ. ආන් එතකොට වැඩගත් මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්. කැමතිද වැඩගත් මිනිස්සු වෙන්න? කැමති නේද? මොනවද ඕන කරන්නේ? වැඩගත් මිනිස්සු වෙන්න? යාන වාහන, ගේදොර ඉඩකඩ. වැඩගත් කියන්නේ වැඩගත් කියන එකයි. යමෙක් ජීවිතයෙන් වැඩ අරගෙන තියෙනවා නම් ආන් එයා තමයි වැඩගත් මිනිස්සු කියන්නේ. වැඩගත් අය අතර බුදු පියාණන් වහන්සේට වඩා වැඩගත් කෙනෙක් නැහැ. උන්වහන්සේ ගන්න තියෙන උපරිම වැඩ අරගෙන තියෙන්නේ මේ ජීවිතෙන්. අනික් කට්ටිය රහතන් වහන්සේලා. ආර්ය පුද්ගලයා වැඩ අරන් තියෙනවා. මේගොල්ලෝ ටිකක් හරි වැඩ අරගෙන තියෙනවා. ඉතිරි වැඩ ටිකක් ගන්නවා. නිකම් මේ බොරුවට මේකට කවලා පෝරනවා හොදනවා පිහ දානවා ඔක්කොම කරන්ඩ මගේ වැඩක් කරලා දීපන් මෙහෙම හරි වාඩි වෙනවා දැන් පටන් ගන්න ඇයි අප්පා මොගේ වැඩම කර කර ඉඳලා හරියන්නේ <laughs> ඈ කොච්චරවත් එයාගේ වැඩ ගන්නවා අපේ වැඩක් කරගන්න ඊට දෙන්නේ ආවිට එයාගේ වැඩ කර කර ඉන්නවා හ්ම් ඊට පස්සේ වැඩ කරලා කරලා කරලා කරලා අන්තිමට ඕම් පැත්ත වැටෙනවා. වැටුණාන් පස්සේ අනිත් පබියෝ ටික මේක ඈතට ගිහිල්ලා පුච්චලා එනවා. අරන් ගිහිල්ලා එහෙම නැත්නම් වලල්ලා එනවා. තේරුණා නේද? එහෙනම් මේ ජීවිතයෙන් වැඩ ගන්න පින්නතුනි. ගන්න තියෙන වැඩ තමයි මම මේ පෙන්නුවේ. ඒ ටික එහෙම කරන්ද හැබැයි සියලු දෙනාම මේක රහත් වෙනකම්ම මේ කමටහන් ටික නම් වඩන්න ඕනේ. ඔව් ඔව් ඔව්. දැන් ඉතින් අපි සෝතාපන්න වුණා. දැන් මදය කියලා බෑ. ටිකටම මේක වඩන්න. මොකටද ඉතින් මේක එපා නම් ආයේ හතක් ඕනේ නෑ නේද? මොකක් හරි ඉවරයක් කරගම මේකෙම ඉවරයක් කරගන්න හිතා ගන්න. ආයේ හතක් ඕනේ අපිට. හ්ම්. එහෙනම් මේ කමඨාන් ටික ඔය විදිහට දිගටම වඩන්න සෝවාන් ඵල සමාපත්තියට සමවදින්න එතනින් පස්සේ අර කිව්ව විදිහට කමඨාන් ටික වඩන්න. එතකොට ඔබ නැති කරගෙන තියෙන්නේ මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධේවත් ලෝකයේ නිට්ටයයි සැපයි කියන පිළිගැනීම. දැන් ඔබට එහෙම පිළිගැනීමක් තියෙන්න විදියක් නෑ. ඔබ දැකලා පේනවා, දන්නවා. මේක අනිත්‍යයි දුකයි කියලා නේද? ආන් ඒකයි සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ තුනුරුවන් ගැන සැකේ. ඔබට බුදුහාමුදුරුවෝ ගැන සැකයක් නෑ. ඔබ දන්නවා බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි කියලා. ඈ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ඔබ ප්‍රයෝජනෙ ලබාගෙන තියෙනවා. ඔබේ දුක් නැති කරගෙන තියෙනවා සෑහෙන දුරට. ඒක නිසා දන්නවා බුදුහාමුදුරන්ට අපේ දුක් නැති කරලා දෙන්න පුළුවන් බව. සම්දිට්ඨික ඵල ලැබලා තියෙනවා. ධර්මයේ සම්දිට්ඨිකයි කියන්නේ ඒකයි. ඒහි පස්සිකයි ඒව බලව කියා පෙන්වන්න පුළුවන්. ඊළඟට සංඝයා සුපටිපන්නයි. සුපටිපන්නයි කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියන එකයි. දැන් සම්මාදිට්ඨිය ඇති කරගත්ත පුද්ගලයෙක් දන්නවා සම්මා සංඝයා සුපටිපන්නයි කියලා. අද ආර්ය සංඝරත්නයේ ඉන්න බවක් දන්නවා. තේරුණා නේද? ඔය මාර්ගඵල ලැබලා නැති කට්ටිය තමයි ප්‍රත්‍යඥයව තමයි කියන්නේ අදත් ආර්ය පුද්ගලයෝ ලෝකයේ සිටිය හැක. එහෙම කියනවනේ සමහර. අදත් ආර්ය පුද්ගලයෝ ලෝකයේ සිටිය හැක. ඒ කට්ටියට හැකයි. ඒ කියන්නේ සමහර විට ඉන්න පුළුවන් කියලා කියන්නේ. සමහරු කියනවා කවදත් ආර්ය පුද්ගලයෝ ලෝකේ ඉන්නවලු. දැන් ඉතින් වලුක් නැහැ, හැකක් නැහැ. ඉවරයි ඔක්කොම. අද ආර්ය පුද්ගලයෝ ලෝකේ සිටිති. උඹ කොහමද දන්නේ? මේ තමන්ම පෙන්න ගන්නවා. ආය මොනවටද? පච්චත්තා. තමා තුළින්මයි දැනගන්නේ. ධර්මයේ දැනගන්නේ තමා තුළින්, ප්‍රතිඵල දැනගන්නේ තමා තුළින්. ඊළඟට එයා දන්නවා මටත් වඩා ඉහළින් ඉන්න ආර්ය පුද්ගලයෝත් මේ ලෝකේ ඉන්න බව. තමන්ට යම් ගුරුවරයෙක් කමටහන් දුන්නා නම් මේ தත්ත්වයටපත් වෙන්න ඒ ගුරුවරයා තමන්ට වඩා අඩි 3ක්වත් ඉහළින් ඉන්න ඕන නේද? තේරෙන්නේ? ඉතින් සංඝයා පිළිබඳව සැකයක් නැහැ ධර්මයේ පිළිබඳව සැකයක් නැහැ. සීලබ්බත පරාමාසයක් ඉතුරු වෙන්න විදියක් නැහැ. ආනේක තමයි නැති කරගත්තේ. ඇති කරගත්තේ බුදු ගුණ දැනගෙන පැහැදීම, ධම්ම ගුණ දැනගෙන පැහැදීම, සංඝ ගුණ දැනගෙන පැහැදීම, අරියකන්ද සීලය. ඔන්න සෝතාපට්ටි අංග. තුනක් නැති කරගත්තා හතරක් ඇති කරගත්තා. දැන් ඉතින් වටිනාකම වටිනාකම එනම් කෙලවරක් නෑ. දැන් මේගොල්ල ඒ සෝවාන් ඵලයටපත් තුන ඒ සමාධියට යනවා නම් සෝවාන් ඵල සමාපත්තියට යනවා නම් නයන්න අල්මයන් මම බේරෙන්න එපා නැත්තම් ගේ හාමුදුරුවෝ කිව්වා අපි සෝවාන් ඵලයට යනවා සෝවාන් කියලා කිව්වන්නේ මම නම් කියන්නේ මට කියන්නත් බෑ කියන්න ඕනෙත් නෑ මට මම පාර පෙන්නනවා ඒගොල්ලෝ දැනගන්න ඕනේ තමන් කවුද කියලා. සෝවාන් ඵල සමාපත්තියට සමාධිවා කියලා අදිෂ්ඨාන කරගෙන උද්‍යාවේ ඥානෙ වඩ아가න ඉන්නකොට සිත සමාධිගත වෙනවා නම් ඔබ දැනගන්න ඔබ කවුද කියලා. මයින් අහන්න එපා. එහෙම වෙනවා නම් ඔබ සෝතාපන්න පුද්ගලයෙක් මට කියන්න තියෙන එච්චරයි මමත් මං මේ தත්ත්වය අත්දැකීමෙන් කියන්නේ. ඒ පුද්ගලයා මොනවා කරලවත් මැරෙන්නේ නැහැ ඵල සමාපත්තියට යන්නේ නැතුව. කිසිම ආර්ය පුද්ගලයෙක් මාර්ගය තුල මැරෙන්නේ නැහැ. ඵලයට ගිහිල්ලාමයි මැරෙන්නේ. මැරෙන්නේ සෝවන් ඵලයට ගිහිල්ලා. කොහොම හිටියද නේද? සෝවන් ඵල සමාපත්තියට සමායදලා මැරෙන්න තියෙනවා නම් එහෙමම තමයි ආය කතාවක් නැහැ. එහෙමම තමයි. ඈ එහෙමම තමයි. ඉතින් බලන්න එහෙමනම් කොච්චර ලොකු ලාභයක්ද ලබාගෙන තියෙන්නේ? ඈ දැන් ඉතින් ඕනේ කඩු ගහක් යට මැරිලා මේ කුණුගඩ ඕනේ නරියෙක් කරලා කියලා කමක් නැහැ නේද? <laughs> ඈ ඉතින් සතුටින් ඉන්න ඔබ සක්විති රජ කෙනෙකුට වඩා උතුම් සක්විති රජුරෝ සෝතාපන්න වෙලා නැතිනම් සමහර විට අපාය යන්න පුළුවන් කවදා හරි මහා බ්‍රහ්මයාත් ඒ වගේ සත්ත්ව දේවේන්ද්‍රයාත් ඒ වගේ සෝතාපන්න වෙලා නැතිනම් අපායට යන්න පුළුවන් නමුත් සෝතාපන්න වෙච්ච හිඟන්නේක්වත් ආය කවදාවත් අපායට යන්නේ නැත ආන් එකයි වටිනාකම දැන් ඉතින් ඔතනින් නතර වුණත් ඔය කට්ටියට පුළුවන් ඉතින් ආය දුගතියට යන්නේ නැහැ ඔය තවසා දිව්‍ය ලෝකේ පැත්තරවමක් ගහලා එහෙ ඉන්න රහතන් වහන්සේලා. එහෙදි ඊතුරු කම්ටාන් ටික ලබා ගත්තා යකේ. මේකෙත් පුළුවන් බැරි කමක් නැහැ. ඕනනම් මේ පැත්තරවමක් ගහලා යන්න. විතකව කවස කම්මයි මම්බ වෙයි. මම්බුන මා මතක් කරන්නේ. මම මතක් කළා කියලා කියන්නේ මම නම් යන්නේ නැහැ ඔය. <coughs> ඉතින් බලන්න මොනතරම් සතුටක්ද කියලා නේද? කවුද කියලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ. Tamanටත් දැනෙනවා. එයි අප්පා හැම මොහොතකම මේ සීලය තුළ ඉන්නවා නම්, විසුද්ධ සීලය තුළ ඉන්නවා නම්, එයා කොහොමද අපායට යන්නේ? යන්න බෑ නෑ නේද? අපායට යන්න බෑ මොනවා කරලා. ඒක පැහැදිලි. ප්‍රත්‍යක්ෂයි. තේරුණේ? ඉතින් ඔන්න ඕකයි වටිනාකම. එහෙමනම් දැන් ඒ ටික එහෙම කරගෙන යන්න ඊට පස්සේ දිගටම ඔක් කරගෙන යන්න ඕනේ. ඉතින් අර දෙවෙනි කමඨහන පිළිබඳව යම් කෙනෙක් හිතනවා නම් ඔබ මාව හම්බ වෙන්න ඇවිත් කියලා. දෙවෙනි කමඨහනක් කියලා මට අමුතුවෙන් දෙන්න කමඨහනක් නැහැ. මේ කසායම තමයි දෙන්නේ. වෙන වෙදකම් නොකර ඉන්න ඉඟුරු විසෙන් දෙමු බලන්න කියලා දෙන්නේ ඕකම තමයි. හැබැයි අනුකාන පොඩ්ඩක් වෙනස් කරනවා සමහර තැන්වලදී. ඒ නිසා පුද්ගලිකව මාව හම්බ වෙලා කතා බහ කරන්න මම ඊට පස්සේ දැනගන්නවා ඔබ ඉන්නේ කොතනද කියලා. ඊට පස්සේ මම තවත් උද්‍යෝග කරනවා ඒ කට්ටිය. උනන්දු කරනවා. මේ මාර්ගයේම තමයි යන්න තියෙන්නේ. කමඨහන් හදන්න බෑ කාටවත්. බුදුහාමුදුරුවෝ හදලා තියෙන කමඨහන් ඇර. ඒක නිසා මේකම තව ටිකක් උද්‍යෝගමත් කරලා ඔකම අඩාගෙන යන්න කියනවා. එතකොට Tamanටම තේරෙන්න පටන් ගනී දැන් කාම රාගය අඩුයි දැන් කේන්ති යනවා අඩුයි. දැන් මේ තණ්හාව කියන එක අඩු වේගෙන යනවා. සැනසීම සතුට සාහනේ වැඩි වෙනවා. කරුණාව, මෛත්‍රිය, සතුට ඈ තමන් තමත් ඒ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ 150ක් කාමරාග පටික දෙක තුනී වෙනකොට සක්ෘදාගාමි කියලා කිව්වක් කමන්නේ නොකිව්වක් කමන්නේ. ඒවා ඉතින් ඒ තරම් අවශ්‍ය නැහැ. ඒකත් එක්තරා ඵලයක් තමයි. මම අර ඵල පෙන්නගෙන පෙන්නන කීයද සෝතාපන්න කියන එකත් එක්තරා ඵලයක් වශයෙන් නේද දැම්මේ. 30 වෙනි ඵලේ නේද දැම්මේ නේද? සම්මා දිට්ඨිය කියන එක 30 වෙනි ඵලයට මම දන්නවා. සක්කාය සක්‍රදාගාමි ඵලය කියන්නේ තේ මේකෙම තියෙන එක්තරා ඵලයක්. තේරුණේ? ඒක විතරක් බලාගෙන නෙමෙයි මේ මුල ඉඳන් අනුභව කර කර යන්න ඕනේ.